තෙරුවන් සරණයි. අපි අද කතා කරන්නේ සතිපට්ඨාන දේශනා මාලාව මම කලින් නතර කරා. නමුත් මට හිතුණා ඒකේ මේ ධම්මානුපස්සනා කොටසේ සත්‍ය පබ්බයේ මාර්ග සත්‍යයේ ගැන පොඩ්ඩක් විස්තර කරන්න. මොකද මාර්ග සත්‍යයට තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය අයිති වෙන්නේ. ඉතින් ඒක විස්තර කරලා අනිත් අයට කොහොමද මේ ප්‍රායෝගිකව අපි පුහුණු වෙද්දී සතිය ඉස්සරහින් තියාගෙන කොහොමද මේක ප්‍රායෝගිකව පුහුණු වෙද්දී අපි මේ මාර්ගාංග 8 සම්බන්ධයෙන් අපේ මනස වැඩ කරන්න කියන එක කතා කරන්න හිතනවා. ඉතින් මේ ටික අලුතෙන් සතිපට්ඨාන දේශනා මාලාවට එකතු වෙන්නේ යනුව. ඉතින් සතිපට්ඨාන සූත්‍රයේ මේ සාමාන්‍යයෙන් මේ සතිපට්ඨාන සූත්‍රය පෙළ ගැහිලා තියෙන්නේ. ඒක හරියට අධ්‍යයනය කරොත් කෙනෙකුට තේරෙනවා. සරල පුංචි තැන ඉඳලා මේ ගොරෝසු තැනක ඉඳලා ඉතාම සියුම් අති සූක්ෂම තැන දක්වා තමයි සතිපට්ඨාන සූත්‍රය පෙළ ගහලා තියෙන්නේ විග්‍රහ වෙලා තියෙන්නේ. ඉතින් ඒක කායානුපස්සනා කියන මේ ගොරෝසු නමුත් සරල තැනක ඉඳලා වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා වශයෙන් ඉතාම සියුම් ගම්බීර තැනක් දක්වා අපේ මනස අරගෙන යනවා ප්‍රායෝගික පුහුණුවත් එක්ක. ඉතින් <clears throat> අපේ ලොකු සාංශය මේකට සඳහන් කරන්නේ දන්න තැන ඉඳලා නොදන්න තැනට යන ගමනක් තියෙන කියලා. කියන්නේ අපි දන්න දේ ඉඳලා නොදන්න තැනක් දක්වා යන ගමනක් තමයි මේ නිවන කියලා කියන්නේ. ඉතින් සතිපට්ඨාන සූත්‍රය පෙළ ගැහිලා තියෙන අන්නේ විදිහට. ඉතින් ඒකේ <clears throat> මේ සම්මා දිට්ඨි කියන කෙනේ මාර්ගාංග අටේ පළමුවෙන්ම අපි ඉගෙන ගන්න සම්මා දිට්ඨි කියන එක. ඉතින් අපි සාමාන්‍යයෙන් සම්මා දිට්ඨි කියන්නේ මොකද්ද කියලා ඇහුවොත් හැම කෙනෙක්ම කියන්නේ ඒක නිවැරදි දැක්ම, යහපත් දැක්ම කියලා. ඉතින් අපි ඔහොම කියාගෙන ඉන්නවා. හැබැයි නිවැරදි දැක්මක් කිව්වට ඒ ඒ දැක්මක් නිවැරදි කියන්නේ මොන මොන වපසරියෙන්ද මොන සීමාවෙන්ද මොන විදිහට දකින්න එකද නිවැරදි කියන්නේ කියලා අපි කවමදාවත් හොයන්නේ නැහැ. අපිට අවශ්‍ය නැහැ. එකිනෙකාගේ මානසික මට්ටම් අනුව සුතමය වශයෙන් ගත්තු කාරණා අනුව හිතාගෙන ඔහේ ඉන්නවා මේ සම්මාදිට්ඨි හරි මොකක් හරි මේ මාර්ගාංග අටකින් යුක්ත ආර්ය අෂ්ටාංගික මාර්ගය මේ ප්‍රායෝගිකව තමන් තුල වැඩෙන්න ඕනි තමන් තුල තියෙන්න ඕනි තමන් තුලින් අත්දකින්න පුළුවන් දෙයක් කියන එක අපි කවදාවත් හොයන්නේ නැහැ ඒක අදුශ්‍යමාන බලවේගයකට පවරලා ඒක කොහෙන් හරි හැදෙයි කියලා හිතාගෙන ඉන්නවා නමුත් ඇත්තම සම්මාදිට්ඨිය ආදී මේ මාර්ගාංගාට අපි තුල හැදෙන්න ඕනි දෙයක්. අපි තුල අපිට අත් දකින්න පුළුවන් වෙන දෙයක්, ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන් වෙන දෙයක් වෙන්න ඕනි. ඒක තමයි භාගතුන් වහන්සේ ඉගැන්වීම 100ට 100ක් ප්‍රායෝගිකයි කියලා කියන්නේ. එතකොට මේ සම්මාදිට්ඨි කියන එකේදී <clears throat> අපි ලොකු සාංශය හරි ලස්සනට විස්තර කරනවා. සම්මාදිට්ඨිය ආකාර කීපකින් භාගතුන් හා දේශනා කරනවා. ඉතින් මේ මොනම සම්මාදිට්ඨියකට වුණත් පදනම හැදෙන්නේ කම්මස්සකතා ඥාන සම්මාදිට්ඨිය කියන එකෙන්. ඒ කියන්නේ සරලව කිව්වොත් හොඳ දේවල් කළොත් හොඳ දේවල් ලැබෙනවා නරක දේවල් කළොත් නරක දේවල් ලැබෙනවා කියන එක තමයි සරල උත්තරය. හැබැයි ඔහොම කියපු පමණින් අපිට මේ ගැඹීර අර්ථය හොයාගන්න බෑ. අපි සාමාන්‍යයෙන් කට කතාවට කියන්නේ කළ කළ දේ ඵල ඵල දේ කියලා. ඒක තමයි මේ කියන්නේ මේක ගැන විශ්වාසය ඇති වෙන එක. ඒක ගැන හරි නිවැරදි දැක්මක් ඇති වෙන එක. එතකොට ඕනම කෙනෙක් මේ ලෝකේ කවුරු හරි අධ්‍යාත්මික පැත්තට හැරෙනවා නම් මේ අධ්‍යාත්මයක් ඇතුළත දියුණුවක් හොයාගන්න කැමති කෙනෙක් ඉන්නවා නම් ඒගොල්ලෝ මුලින්ම එන්න ඕනි මේ කම්මස්සකතා ඥාන සම්මා දිට්ඨියටයි. ඒගොල්ලන්ට මුලින්ම මේක දැනෙන්න ඕනේ. මේක නැති කෙනෙකුට කම්මස්සකතා ඥාන සම්මා දිට්ඨිය කියන එක නැති කෙනෙකුට ආගමක් අධ්‍යාත්මයක් ගුණයක් මේ කිසි දෙයක් නැහැ. ඉතින් ඒක මත පදනම් වෙලා තමයි අපිට ඉස්සරහට යන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපේ ලොකු සාංශයේ මේ කම්මසකතා ඥාන සම්මාදිට්ඨිය සම්බන්ධයෙන් විග්‍රහ කරද්දී හරි ලස්සන කාරණා ටිකක් කියනවා. ඒ තමයි මේ කම්මස්සගතා ඥාන සම්මා දිට්ඨිය කියන එක කියන්නේ කර්මඵල විශ්වාසය කියන එක. අපි කර අපි අපි හොඳක් හෝ නරකක් හරි මොකක් වුණත් අපි මේ සිත කය වචනයෙන් කරොත් ඒකේ ඒ විදිහටම රිසල්ට් එකක් අහපව වෙනවා කියන එක. කියන්නේ අපෙන් එළියට නිකුත් වෙන්නේ යම්කිසි ভাইබ්‍රේෂන් එකක්ද ඒක ආපස්සට අපිට එනවා කියන එක. ඔක තමයි සරලාර්ථය. මේක ලෝකේ බහුජනය බහුජන මතය වෙන්නේ නැහැ කියනවා කවමදාවත්. මේ කර්ම ඵලයක් කියලා එකක් මේ ලෝකේ තියෙනවා. කර්මඵලය කියලා එකක් මේ ලෝකේ වැඩ කරනවා කර්ම න්‍යායක් කියලා එකක් තියෙනවා කියන එක කවදාවත් ලෝකේ බහුජන මතය වෙන්නේ නැහැ මේක පිළිගන්නේ ඊටාම සුළු කොටසක් විතරයි මේක තේරුම් ගන්නෙත් ඊටාම සුළු කොටසක් විතරයි කියලා උන්වහන්සේ පහදලා දෙනවා මොකද මේ <clears throat> ඒක අපිට දැනට උනත් ලෝකෙ දිහා බැලුවොත් හොඳට පේන්න තියෙනවා. ඉතින් අපි උත්සාහ කළාට මේ මුළු ලෝකෙම බෞද්ධ ලෝකයක් කරන්න හැදුවට මුළු ලෝකෙම සදාචාර සම්පන්න ලෝකයක් කරන්න හැදුවට ඒක කවදාවත් කරන්න බෑ. ඒක බුදු කෙනෙක් පහළුණු කාලෙකවත් සිද්ධ වෙලා නැහැ. ඔබට මේ භාගතුන් වහන්සේ ජීවමාන කාලේ අතීතය අරන් බැලුවොත් කිසිම දවසක ඒ උන්වහන්සේ ජීවමානව වැඩ ඉද්දිවත් මුළු ලෝකෙම සදාචාර සම්පන්න බෞද්ධ ලෝකයක් කරන්න පුළුවන්කම උන්වහන්සේලා ලැබිලා නැහැ. ඉතින් ඊළඟට තව කාරණයක් තියෙනවා. ඒ තමයි මේක එහෙම බහුජනමතය නොවුණත් කවමදාවත් මේක ලෝකෙන් අයින් කරන්නත් බෑ. අබුද්ධෝත අබුද්ධෝත්පාද කාලයකවත් මේක කවදාවත් ලෝකෙන් අයින් කරන්න පුළුවන් ධර්මතාවයක් නෙමෙයි. මොකද මේක නියාම ධර්මයක්. ඉතින් එහෙනම් අපිට මේක නැති කරන්නවත් මේක තහවුරු කරන්නවත් ස්ථීර කරන්නවත් මේක සදාතනිය කරන්නවත් අපිට කරන්න පුළුවන් දෙයක් නැහැ. ඒක නියාමයක්. නියාම ධර්මයක් වෙනුවෙන් මිනිස්සෙකුට අධිකාරීත්වයක් පවරන්න බෑ. ඒක නියාමයට අදාළ විදිහට තමයි ඒක පවතින්නේ. ඉතින් අපි කරන්න ඕනේ තනි තනියෙන් අපිට තේරුණා නම් අපි අපි හැදෙන එක විතරයි. අපිට එහෙම නැතුව ලෝකෙ පුරාම අධිකාරීත්වයක් පනවන්න බෑ. මේවා පව් සිද්ධ වෙනවා, කර්ම විපාක වෙනවා. මේව කරන්න බෑ, කරන්න එපා කියලා අපිට එහෙම එහෙම එහෙම කරන්න බෑ. භාග්‍යතුන් වහන්සේ කවදාවත් එහෙම එහෙම දේශනා කළා නැහැ. උන්වහන්සේ න්‍යාමය විස්තර කරලා තියෙනවා මේක මෙහෙමයි. ඉතින් මේක වැටහෙන කෙනෙකුට ප්‍රඥා මට්ටම තිබුණොත් වැටහෙන කෙනෙකුට මේක බාර ගන්න පුළුවන් පිළිගන්න පුළුවන්. එතකොට මේ අධ්‍යාත්මික මග යන කෙනෙකුට මොකටද මේ කම්මසකතා ඥාන සම්මාදිට්ඨිය ඕනි වෙන්නේ? ඇයි අධ්‍යාත්මය දියුණු කරන්න යන කෙනෙකුට කර්මඵල විශ්වාස කරන්න ඕනි? හේතුව තමයි කර්මය කියන එක මේ අපිට අපි කර්මය කිව්වහම අපේ ඔළුවට යන්නේ දුකක් විතරයි. නමුත් කර්මය කියලා කියන්නේ සැප දුක් දෙකම අයිති. ඒ සැප දුක් ඔක්කොම ගෙනහැල්ලා දෙන ඒවා කර්ම බවට පත් වෙනවා. කර්ම විපාක වෙනවා, සැප විපාකත් වෙනවා, දුක් විපාකත් වෙනවා. එතකොට දැන් අපිට මේක ගොඩක්ම ඕනි වෙන්නේ අධ්‍යාත්මික මග යද්දී දුක් එක්ක ගනුදෙනු කරන්න තමයි අපිට මේක හොඳ ටූල් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ. මේක මේක තේරුම් ගත්ත කෙනෙකුට අධ්‍යාත්මික මග යද්දී දුකත් එක්ක ගනුදෙනු කරන්න ලේසි වෙනවා, පහසු වෙනවා. මොකද කම්මසකතා ඥාන සම්මාදිට්ඨිය, කර්මඵල විශ්වාසය තියෙන්නේ මනස උපේක්ෂාවට අරන් යන්න. උපේක්ෂාවට තමයි පාර කැපෙන්නේ මේක දන්න කෙනෙකුගෙන්. සාමාන්‍යයෙන් මිනිස්සු කර්මය කියන එක අල්ලගෙන තියෙන්නේ, කර්මයක් තියනවා කියන එක අරගෙන තියෙන්නේ द्वේසයෙන්. හොඳට බලන්න ඔබ ඔබේ හිතත් එක්කත් කතා කරලා. මේවා කොච්චර කිව්වත් මිනිසුන්ට තේරෙන්නේ අපි හැම වෙලෙම දුකක් ආවහම මේකමයි කර්මේ කර්මේ කර්මේ කර්ම කිය ද්වේෂයෙන් තමයි ඒක අල්ලන්නේ. ඊට පස්සේ කියනවා මට මේක කර්මයක් කියලා මට හොඳට තේරෙනවා කියලා. ඇත්තටම අපිට යමක් කර්මයක් කියලා තේරෙනවා නම් ඒක द्वේෂයෙන් නෙමෙයි අල්ලන්නේ. මොකද කම්මස්සකතා ඥාන සම්මාදිට්ඨිය කියන්නේ කුසල පැත්තේ තියෙන දෙයක්. ඒතර කුසල පැත්තේ තියෙන දෙයක් නිසා අපිට කොහොමද द्वේෂයක් එන්නේ? ඒ නිසා මේ කම්මස්සගතා ඥාන සම්මා දිට්ඨිය කියන එක යමක් කර්මයෙන් හටගෙන තියෙන මේකට හේතුවක් තියෙනවා කර්මයක් වශයෙන් කියලා තේරුණාම එයාගේ මනස උපේක්ෂාවට යනවා මිසක් අර කම්මුලට අතක් ගහගෙන දුකෙන් අඬෝ වැඬියා තියාගෙන ඉන්න එකක් නෙමෙයි කර්මය මෙනෙහි කරනවා කියන්නේ. අපේ හිතන් ඉන්නේ කර්මය මෙනෙහි කරනවා කියන්නේ මේ කම්මුලට අතක් ගහගෙන නාහෙන් අඬාගෙන ඉන්න ඕනි කියලා. එතන තියෙන द्वේෂේ. දුක දුක ඇඬීම කියන්නේ द्वේෂ මූලික මේ සිද්ධාන්තයක් මනසේ හටගන්න ඒ නිසා අපේ අය තේරුම් අරන් ඉන්නවා මේ කරුමේ කරුමේ කියලා කියන එක. ඒක එහෙම හිතන් ඉන්න එක තමයි මේ කම්මස්සගතා ඥාන සම්මාදිට්ඨිය කියන්නේ කියලා නැහැ. කම්මස්සගතා ඥාන සම්මාදිට්ඨිය තියෙන කෙනාට දේවල් හැමේ උපේක්ෂාව එනවා. මේකමයි කරුමේ වෙන්නේ නැති අසීමිත පිරිසක් පෞද්ගලික ප්‍රශ්න අරගෙන එනවා. මේකමයි කරුමේ කරුමේ මෑණියෝ. ඉතින් කරුමේ නම් සතුටින් ඉන්න ඕනේ. අපි හිතන් ඉන්නේ කරුමේ කියලා දුකින් ඉන්න ඕනේ කියලා. කර්මෙනම් දුකෙන් ඉන්න නෙමෙයි කර්මෙනම් සතුටින් ඉන්නනේ. මොකද කර්මය කියලා යාට වැටහෙනවා නම් මනස යන්නේ උපේක්ෂාවට. උපේක්ෂාව ළඟදී මනස සාමකාමී වෙනවා. ඉතින් මේ වැරදි වැටහීම නෙමෙයි මේක නෙමෙයි අපි මේ අධ්‍යාත්මික මග යන කෙනෙකුට කම්මස්සකතා ඥාන සම්මාදිට්ඨිය තියෙන්න ඕනි කියන්නේ මේක නම් නෙමෙයි. උපේක්ෂාවට මනස ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒක නට දැනෙන්න ඕනේ. ඔව් මම පෙර කරපු කර්මයක විපාකයක් මේ වෙලාවේ ඇවිල්ලා තියෙන. අපි හිතමු අපිට කවුරු හරි උදාහරණයක් ගොඩක් අය අරන් එන ප්‍රශ්නයක් තමයි මේ ස්වාමි බිරින්දෑවරු අයාලේ යන එක. ඒතර අපි තුන් මගේ ස්වාමියා වැරදි පාරක යනවා මට ද්‍රෝහිකම් කරනවා. ඉතින් මේක මම කර්මය කියලා තේරුම් ගන්නවා නම් එය ඇයි දුකෙන් ඉන්නේ? මමත් සංසාරේ මගේ ස්වාමියා මට මේ දුන්නු හා සමාන දුකක් මමත් මගේ පාර්ට්නර් කෙනෙකුට දීලා තියෙනවා. ඒ මිනිස්සයා මං අද මේ විඳින දුක එදා විඳින්නේ නැති. අනේ ඉතින් ඒ ගින්දර මගෙන් එළියට ගිය හින්දානේ දැන් මට මේ එන්නේ. එහෙනම් ඉතින් මේ සිහිනුවන තියෙන වෙලාවේ ධර්මයක් තියෙන වෙලාවේ මම මේක බාර ගන්න ඕනේ. ඒක ඒක ඒක ගෙවෙන එක හොඳයි මේ සිහිනුවන තියෙන වෙලාවේ. නැත්තම් මම අලුතෙන් තව කර්මයක් රැස් කරගන්නවා. ඒකට තමන්ගේ ස්වාමියාට ස්තුති කරන්නත් පුළුවන්. ස්වාමියා කෙරෙහි අනුකම්පා කරන්නත් පුළුවන්. මොකද එයා මගේ කර්මේ කරගහ ගන්නවා. ඉතින් ඒ නිසා මේක හොඳයි මේ වෙලාවේ මගේ මට ගෙවන්න ලැබිච්ච එක. ඒ නිසා මම මේකට සිහිනුවනින් මූණ දෙන්න ඕනේ. මේකට කාටවත් චෝදනා කරලා වැඩක් නැහැ. දෙස් දෙවුල් තියලා වැඩක් නැහැ. මගේ මහත්යට දොස් කියලා වැඩක් නැහැ. මේක මගේ කර්මය නම් මම උපේක්ෂාවෙන් බාර ගන්න ඕනේ. එතකොට මනසට එන්නේ දුකක් නෙමෙයි, වෙහෙසක් නෙමෙයි. හරි සාමකාමී මානසිකත්වයක් එන්නේ. ඉතින් ඔන්න ඕක තමයි කම්මස්සගතා ඥාන සම්මාදිට්ඨිය කියන එකට මනසක් ආවනම් සරලව අපේ මනස උපේක්ෂාව තුළ තියෙන්න ඕනේ. ඉතින් මේ මේක මේක තේරුණු කෙනෙකුට මේ උපේක්ෂාවට ආවහම ගම්මස්සකතා ඥාන සම්මාදිට්ඨිය හරහා යාට තේරෙනවා මේ මොන දේ කළත් දුකක් එනවා. අපි ඒක දැනගෙන ඉන්න ඕනේ. මේ නිවන් දකින්න ගියා කියලා සැපම එන්නේ නැහැ. නිවන් දකින්න යන පාර තමයි ලෝකේ තියෙන අමාරුම පාර, දුක් වැඩිම පාර. අපේ මිනිස්සු හිතන් ඉන්නේ ඒක තමයි සැප වැඩි පාර කියලා. නෑ, ඒක තමයි දුක් වැඩිම පාර. ඒ නිසයි මේ පාරට මිනිස්සු පය ගහන්න බය. ඒ නිසයි අපේ මිනිස්සු මේ අල්ලස් දීලා නිවන් දකින්න හදන්නේ. ඒ මේ මේකට මේ කෙලින් මුණ දීලා යන්න තියෙන බය නිසායි. මේක තමයි අමාරුම පාර ලෝකේ තියෙන විශ්ව ධාතුවේ තියෙන. ඉතින් මේක දන්න කෙනා මේ කම්මස්සගතා ඥාන සම්මාදිට්ඨිය කියන එක තියෙන කෙනාට මේ පාර යන්න පුළුවන් මොකද එයා අඩිය තියලා තියෙන දැනගෙන මේ පාර ලේසි පාසු නෑ කියලා. ඒ නිසා කියන්නේ මේ නිවන් මඟ යන්නේ පින්වන්තයන්ට විතරයි මේක යන්න පුළුවන්. මේකට ශ්‍රේෂ්ඨ පෞරුෂයක් තියෙනුනේ, මහත් තේජසක් තියෙනුනේ. ඒ හැම සුළු පිරිසක් විතරයි මේ කියන්නේ. අනිත් අය යන්නේ නෑ. ඉතින් අපේ ලොකු සංසේ දේශනා කරන්නේ යෝගාවචරයා කියන කෙනාගේ ළඟ ආයුධ මල්ලක් තියෙන්න ඕනි, බෙහෙත් මල්ලක් තියෙන්න ඕනි. අවශ්‍යතාවයකට පාවිච්චි කරන්න මේ ආයුධ මල්ලේ මේ බෙහෙත් මල්ලේ අනිවාර්යයෙන්ම බෙහෙත් ඩප්පියක් තියෙන්න ඕනි. ඒක තමයි මෙන්න මේ බෙහෙත් කුප්පියේ තමයි මේ කම්මස්සකතා ඥාන සම්මාදිට්ඨිය කියන බෙහෙත පොඩි කුප්පියකට දාලා තමයි ගමන් මල්ලේ තියාගන්න ඕනේ. මොකද ඒක දිග්ගටෝම අවශ්‍ය වෙනවා පාවිච්චි කරන්න. ඉතින් මේක නැති කෙනෙකුට අපේ ලොකු සාංශය කියන්නේ භාවනා කරන්න එනවා කියන එක මේ ලෝකේ තියෙන තිත්තම එපාම කරපු දේ වෙනවා. ගොඩාක් අය භාවනා කරන්න ඇවිල්ලා චරුචරු ගාන්නේ මෙන්න මේක නැති නිසා. අපිට තේරෙනවා කෙනෙක් තමන්ගේ භාවනා අත්දැකීම වාර්තා කරනකොට එයා ඒක චෝදනා මුඛයෙන් මෙහෙම එකක් වුණා අයියෝ අයියෝ කියාගෙන කියනවනම් එයාට කම්මස්සකතා ඥාන සම්මාදිට්ඨිය නැතුව තමයි ආ වැඩේට බහැලා තියෙන්නේ. එහෙනම් එයා වහාම තමන්ගේ ගමන් මල්ලට අර බෙහෙත් කුප්පිය දාගන්න ඕනේ නැත්නම් ඉස්සරහට යන්න බෑ. හැම වෙලේම චරුචරු ගන්නවා. හැම වෙලේම ප්‍රශ්නයක් අරගෙන එන්න එක කටුකොහලක් වගේ, කටුගයක් වගේ, දූවිලි සහිත මහා කාන්තාර පාරක යනවා වගේ තමයි කෙනෙකුට භාවනාව දැනෙන්නේ. මේ ගොඩක් අයට භාවනාව නීරස වෙන්න හේතු වෙන ප්‍රධානම කාරණයක් තමයි ඕක. නැත්නම් මේක තමයි ලෝකේ තියෙන හරිම සුන්දරම සාමකාමීම ජොලිම ක්‍රමය. භාවනා කරන එක. ඒක එපා වෙන්නේ ඔන්න ඒ හේතු නිසා. මොකද අපේ මිනිස්සු හිතන් ඉන්නා භාවනා කරන්න ආවම සුරපුරයක් මැවෙන්න ඕනි කියලා. සුරංගනා ලෝකයක් මැවෙන්න ඕනි කියලා. අපි නිකන් උඩ යන්න ඕනි, පා වෙන්න ඕනි, ලෝකේ අනිත් ඔක්කොටම වැඩිය හොඳ වෙන්න ඕනි. නෑ, ලෝකේ තිබු කියන්නේ අපිට තිබුණු ටිකක් නැති වෙන එකක් වෙන්නේ. තිබුණු ටිකක් නැතිලා යනවා. මේ පාරට බැස්සා. ඉතින් ඒක මොකද්ද මේ වෙන්නේ කියලා තේරුම් ගන්න පුළුවන් ඥාණය තිබ්බොත් තමයි එයාට ඉස්සරහට යන්න පුළුවන්. ඒකට තමයි මේ කම්මස්සගතා ඥාන සම්මාදිට්ඨිය ඕනි කියලා කියන්නේ. ඊළඟට තව සම්මා දිට්ඨියක් තියෙනවා. ඒ තමයි සමත සම්මා දිට්ඨිය කියන එක. මේ සම්මා දිට්ඨියේ වර්ග කිහිපයක් තියෙනවා කියලා මම කලින් කිව්වනේ සූත්‍ර පිටකේ සඳහන් වෙනවා. ඒක පළවෙනි එක තමයි කම්මස්සගතා ඥාන සම්මා දිට්ඨිය. ඔන්න දෙවෙනි එක තමයි සමත සම්මා දිට්ඨිය කියන එක. එතකොට මේ සමත සම්මා දිට්ඨිය කියලා කියන්නේ මොකද්ද? අපි යම්කිසි අරමුණක් මූල කර්මස්ථානයක් ඉස්සරහින් තියාගෙන පරියංක භාවනාවකදී අපි ඒකට නැවත නැවත සිහිය තියන්න සතිය තියන්න සතිමත් මේ අරමුණේ දිග වේලාවක් ඉන්න අපි උත්සාහ කරාම අපිට මේ අරමුණත් එක්ක බොහෝ වේලාවක් මනස පවත්වන්න පුළුවන්. එතකොට අපේ මනසේ තියෙන නීවරණ යටපත් වෙලා අපේ හිත වික්ෂිප්ත වෙන්නේ නැතුව හිතේ වික්ෂිප්ත බව නැති කරලා මේ නීවරණ යට කරලා යම්කිසි ඒකාග්‍ර මනසක් අපිට උපය ගන්න පුළුවන්. ඉතින් ඕක සමත පැත්තෙන් ලොකුවට කතා කරාම ධානා සමාපatti වශයෙන් ලොකුවට කතා කරනවා. එතකොට අපේ ලොකු සාංශේ මෙතන හරි ලස්සන කාරණයක් විස්තර කරලා මට අහුණා එක තැනක. ඒ තමයි මේ කම්මස්සකතා ඥාන සම්මාදිට්ඨිය තියෙන කෙනාගේ අතින් සීලය සම්පූර්ණ වෙනවා. හොඳට බලන්න කම්මස්සකතා ඥාන සම්මාදිට්ඨිය තියෙන කෙනා අතින් සීලය හොඳට සම්පූර්ණ වෙනවා. මොකද එයා දන්නවනේ හොඳ කළොත් හොඳ නරක කළොත් නරක. එතකොට සීලය එයා කඩන්නේ නැහැ. දුස්සීල වෙන්න උත්සාහ කරන්නේ නැහැ. මොකද එයා දන්නවා විපාක එනවා. එතකොට මේක හොඳට තේරෙන කෙනාට සීලයට එන්න පුළුවන්. ඒ හරහා මම කලින් දේශනාවල විස්තර කරලා තියෙනවා වීතික්කම මට්ටමේ තියෙන කෙලෙස් කැපෙනවා ඒ හරහා. එතකොට දැන් වීතික්කම කෙලස් කියන්නේ මොනවද කියලා අහන්න එපා. ඒ ගැන විස්තර කරලා තියෙනවා කලින් දේශනාවල ඕන තරම්. වීතික්කම මට්ටමේ තියෙන කෙලස් කැපිලා යනවා මේ කම්මස්සගතා ඥාන සම්මාදිට්ඨිය හරහා. ඊට පස්සේ සමත සම්මාදිට්ඨියෙන් සමත සම්මාදිට්ඨියෙන් වෙන්නේ මොකද? අපේ සමාධිය යම් මට්ටමකට ගොඩ නැගිලා දෙනවා. මොකද මේ එක අරමුණක මනස ඒකාග්‍ර කරගන්න මේ උත්සාහ කරන්නේ නීවරණ යටපත් කරගෙන. එතකොට ඒ මට්ටමේදී එයාගේ මනසේ වැඩ කරන පරිඋට්ටාන කෙලස් ටික කැපිලා යන පටන් ගන්නවා. පරිඋට්ටාන කෙලස් කියලා කියන්නේ නීවරණ ධර්ම ටිකට තමයි. ඒ ගැනත් කලින් දේශනාවල විස්තර කරලා තියෙනවා. ඉතින් ওই විදියට සමත සම්මාදිට්ඨියෙන් ගොනු කරගත්තු මනස ඊළඟට තියෙනවා තව සම්මාදිට්ඨියක් ඒ තමයි විපස්සනා සම්මාදිට්ඨිය කියන එක. ඒකෙන් අපේ ප්‍රඥාව මෝදු වෙලා දෙනවා. ප්‍රඥාව තමයි වඩලා දෙන්නේ. ඒකෙන් අපේ තුන්වෙනි කෙලෙස් මට්ටම අනුසය කෙලෙස් මට්ටම කැපිලා යනවා. ওই විදිහට තමයි මේ සම්මාදිට්ඨි තුනක් මෙතන දැන් තියෙනවා. කම්මස්සගතා ඥාන සම්මාදිට්ඨිය, සමත සම්මාදිට්ඨිය සහ විපස්සනා සම්මාදිට්ඨිය. මේ තුනෙන් සීල සමාධි ප්‍රඥා වැඩෙන හැටි වීතික්කම පරිඋට්ටාන අනුසය කෙලස් කැපෙන හැටි හරි ලස්සනට භාගතුන් වහන්සේගේ මේ සතිපට්ඨාන සූත්‍රය අනුසාරයෙන් විග්‍රහ කරලා තියෙනවා. ඒක මුල ඉඳලම සතිපට්ඨාන දේශනා මාලාව අහගෙන යන කෙනෙකුට විතරයි තේරෙන්නේ. මේක මෙතනින් ඇහුවට තේරෙන්නේ එතකොට දැන් අපි මේ කතා කරගෙන යන්නේ මාර්ගාංග ධර්ම ටික ගැනනේ. එතකොට මේ මාර්ගාංගවල සම්මාදිට්ඨි කතාවේදී ආර්ය අෂ්ටාංගික මාර්ග කතාවේ සම්මාදිට්ඨියට අපි ගන්නෙ ඔන්න ඔය විපස්සනා සම්මාදිට්ඨිය කියන එකයි. හැබැයි එතනට එන්න ඊට කලින් අර කම්මස්සකතා ඥාන සම්මාදිට්ඨියෙන් බේස් එක හදාගෙන සමත සම්මාදිට්ඨියෙන් මනසයා මේකෝදි බවක් කරගෙන තමයි මෙතනට එන්න ඕනි. එතකොට මේ සම්මාදිට්ඨිය ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මාදිට්ඨිය කියලා කියන්නේ ඔබ කියන නිවැරදි දැක්ම කියලා කියන්නේ. ඔබ හිතන් ඉන්නේ යහපත් දැක්ම කියලා කියන්නේ මේ විපස්සනා සම්මාදිට්ඨිය හදාගන්න එකයි. මේක තමයි මේ විපස්සනා සම්මාදිට්ඨිය හරහා තමයි ඊතුරු සම්මාදිට්ඨි දෙකක් තියෙනවා. ඒ තමයි මග්ග සම්මාදිට්ඨිය සහ ඵල සම්මාදිට්ඨිය කියන දෙක. මේ දෙකට පාර කැපෙන්නේ. මේ දෙකට මේ දෙක ලබා ගන්න අපිට උදව් වෙන්නේ මෙන්න මේ විපස්සනා සම්මාදිට්ඨිය. මේක තමයි මේක ටර්නින් පොයින්ට් එකක්. විපස්සනා සම්මාදිට්ඨිය කියන එක ඇත්තම ටර්නින් පොයින්ට් එකක්. එතන තමයි මේ සම්මාදිට්ඨි සම්පූර්ණ සම්මාදිට්ඨි කතාවේ බලය තියෙන මහා යුද්ධයක් තියෙන වැඩ තියෙන ගොඩක් දේවල් සිද්ධ වෙන තැන තමයි විපස්සනා සම්මාදිට්ඨිය කියලා කියන්නේ. ඉතින් සතිපට්ඨාන සූත්‍රයට අනුව බැලුවොත් වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියන මේ කොටස් තුනේදිම වැඩ කරන්නේ විපස්සනා සම්මාදිට්ඨිය. විපස්සනා වැඩ කරන්නේ මේ කොටස් තුනේදී. ඉතින් කායානුපස්සනා කොටසේදී විපස්සනා වෙන්නත් පුළුවන්, සමත කොටස වෙන්නත් පුළුවන්. නමුත් මේ විපස්සනා කොටස වැඩ කරන්නේම සතර සතිපට්ඨාණයෙන් වේදනා, චිත්ත, ධම්ම කියන කොටස් තුනේදී. ඉතින් අපේ ලුකුසාඤ්ඤාන්සේ හරි ලස්සනට විග්‍රහ කරනවා අපි ධර්මය අපි මේ ධර්මයෙන් ප්‍රගුණ කරන්නේ. එන් ධර්මයේ ಗುಣ හයක් ස්වාක්කාතෝ කියන ගාථාව තුල අඩංගු වෙනවා. මේ ಗುಣ හය සජීවීව සක්‍රීයව අත්දකින්න පුළුවන් වෙන්නේ මෙන්න මේ විපස්සනා සම්මාදිටිය තුලදී. ඒ කියන්නේ විපස්සනා වැඩෙන කොටසේ තමයි කෙනෙකුගේ මනසට ධර්මයේ තියෙන ස්වාක්කාතාදී ಗುಣ හය සජීවීව සක්‍රීයව අත්දකින්න පුළුවන් වෙන කොටස. මොකද අතීත අනාගත දෙකෙන් අයින් වෙලා දැන් මේ සතිය හරහනේ අපි මේ විපස්සනාවට පාර කපා ගන්න සතිය කියන්නේම මේ මොහොතේ ජීවත් වෙන එකක්නේ. එතකොට අතීත අනාගත දෙකෙන් අපේ මනස අයින් වෙලා මොකද මේ දෙකේ ධර්මය නැහැ. අතීතේවත් අනාගතේවත් ධර්මය නැහැ. ධර්මය කියන එක තියෙන්නේ මේ මොහොතේ දැන් මෙතන. එතකොට මනස පවතින්නේ මේ දැන් මෙතන මේ මොහොතේ තමයි සියල්ලම සිද්ධ වෙන්නේ. කෙලෙස් කැපෙන්නේ මේ ඔක්කොම ටික වෙන්නේ දැන් මෙතන මේ මොහොතේ. ඉතින් අපේ මනස යම්කිසි විදියකට විසුද්ධියකට යනවා නම් ඒක වෙන්නේත් මේ වර්තමාන මොහොතෙමයි. මේ මොහොතෙමයි. එතකොට ස්වාක්කාත කියන ධර්මයේ මුලැමැදාග යහපත් කියන එක මේක සති මත්තමේ විපස්සනා කොටසේදී ගෙවෙන හැම චිත්තක්ෂණයකදීම මුල මැද අග මේකේ මුල හෝ මැද හෝ අග කියලා ගන්න යම් කිසි තැනක් වේදිත් ඒ හැම තැනකම ධර්ම ඕජාව අපිට දැනෙන්න ගන්නවා හැම චිත්තක්ෂණයකම චිත්තක්ෂණයේ මුල බැලුවත් මැද බැලුවත් අග බැලුවත් ධර්මයේ ඕජාව දැනෙන්න ගන්නවා මේ කියන දේවල් ඇත්තටම දැනෙන්නේ නැහැ තේරෙන්නේ නැහැ මේක ප්‍රායෝගිකව පුහුණු නොකරපු කෙනෙකුට නම් සතිය කියන එක සක්මන පරයන්ක එදිනදා වශයෙන් පුහුණු වෙන අයටයි මේ කතා කරන්නේ. ඒගොල්ලන්ට විතරයි මේකේ රහ දැනෙන්නේ. මොකද්ද මේ කියන්නේ කියලා හරි තේරෙන්නේ. ඉතින් මේ සම්දිට්ටිකයි කියලා කියන්නේ මේ ජීවිතේම අපිට ප්‍රතිබල භුක්ති විඳින්න පුළුවන් කියන එකනේ. ඉතින් මේ විපස්සනා කොටසේදී මේ වේදනා චිත්ත ධම්මානුපස්සනා කොටස් වල සතිය පුරුදු කරගෙන යන යෝගාචරයට මේ දැන් මෙතන මේ මොහොතේ හටගන්න අරමුණ සතියෙන් දැක්කනම් ඊළඟ චිත්තක්ෂණයේ ඒකේ විපාකය යාට භුක්ති විඳින්න පුළුවන් වෙනවා. ඒක එතන මේ මොහොතේම යාගේ මනස සුද්ධ වෙන එක යාට දකින්න පුළුවන්. සන්දිටික ගුණය. ඉතින් අකාලිකයි කියන්නේ මෙලොවම දකින්න පුළුවන්. ඉතින් අකාලිකයි කියන්නේ එවෙලෙම ප්‍රතිඵල දකින්න පුළුවන්. මේක ඊළඟ ආත්මයටවත් ඊළඟ ජීවිතයටවත් ඊළඟ බුද්ධ කල්පයටවත් නෙමෙයි ඒ චිත්තක්ෂණයේ එවෙලෙම එයා හරියට නිවැරදිව අරමුණ මෙනෙහි කරොත් හරියට නිවැරදිව සති සම්පජාඤ්ඤයාගේ මනසේ වැඩ කරොත් එයාට එවෙලෙම ප්‍රතිඵලයේ භුක්ති විඳින්න පුළුවන්. ඒක තමයි අකාලිකය කියන්නේ. මොකද මේ ශාසනය කියන්නේ ක්‍රියාත්මක වෙන්නේ මේ මොහොතේ දැන්. ඒක කවදාවත් පරණ වෙන එකක් නෙමෙයි. පරණ වෙන්නේ ආගම. ධර්මය කවදාවත් පරණ වෙන්නේ නැහැ. ආගම් විදිහට නිර්මාණය වෙලා තියෙන දේවල් ඒවා පරණ වෙනවා ඒවා පිරිහෙනවා ඒවා නැති වෙලා යනවා හැබැයි ධර්මය කියන එක කවමදාකවත් පරණ වෙන්නේ නැහැ පිරිහෙන්නේ නැහැ නැති වෙන්නේත් නැහැ අපි දන්නේ නැති එක විතරයි තියෙන එකම ප්‍රශ්නේ මොකද ධර්මය කියන එක තියෙන්නේ මේ මොහොතේ ඊට පස්සේ ඕපනායක කියලා කියන්නේ වෙන මොකුත් නෙමෙයි මේක අපිට එතන එතන Taman තුලින්ම මේක අත්දකින්න පුළුවන් ඉතින් පච්චත්තං විදිතබ්බෝ විඤ්ඤුහ කියන එකත් ඒ ආසන්නයේ තමයි යන්නේ. මේකේ పూర్ව పూర్ව කාලිනු යෙදෙන කෙනෙකුට මේක මේ ජීවිතේම අත්දකින්න පුළුවන් Taman තුලින්. ඊට පස්සේ මම අන්තිමට එහිපස්සික ගුණය කතා කරනවා. ඇයි ඒ? එහිපස්සිකෝ කියන ගුණයට අපිට ආරාධනා කරන්න පුළුවන් ඕනිම කෙනෙකුට මේ ගුණ Taman තුලින් දැකපු කෙනෙකුට. Tamanට මෙයා භුක්ති විඳින්න පුළුවන් වෙච්ච කෙනෙකුට පුදුම විශ්වාසයකින් ඕනිම කෙනෙකුට ආරාධනා කරන්න පුළුවන් එන්න. ඇවිල්ලා බලන්න. විවෘතව කතා කරන්න පුළුවන් හැකියාව එනවා. එතකොට අපි දැන් මේ සම්මාදිට්ඨි කතාවක්නේ කතා කරගෙන යන්නේ. මේ ප්‍රායෝගික පුහුණුවේදී එතකොට අපේ හිත අපි සක්මන පරයන්ක දිනදා වශයෙන් මේ සිහිය පුරුදු කරගෙන යද්දී අපි මූල කර්මස්ථානයක් ඉස්සරහින් තියාගෙන ඒක ඒකට අනුව සිහිය පුරුදු කරගෙන යද්දී අපි හිතමු අපි භාවනා කරද්දී අපේ හිත එක එක තැන් වලට දුවනවා. ශබ්ද වලට යනවා, සිතුවිලි වලට යනවා, වේදනා වලට යනවා. ඊට පස්සේ වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කොටස් ගැන අපි කතා කරලා තියෙනවා. ඒ වගේ මට්ටමකට මනස යද්දී අපේ හිත යම් යම් තැනක් ස්පර්ශ කරනවා නම් භාවනා කරද්දී අපේ හිතට යම් දෙයක් ප්‍රකට වෙලා දැනෙනවා නම් අන්න එතන තමයි කෙලස් ටික වැඩ කරන්නේ. එතන තමයි අපේ තෘෂ්ණා මුල් බැහැගෙන තියෙන්නේ. එතන තමයි අපේ අවිද්‍යාව හොඳටම තියෙන්නේ. ඒ නිසායි අපිට ඒක ප්‍රකට වෙන්නේ. ඒ නිසායි අපේ මනස ඒක අල්ලන්නේ. එහෙනම් මතක තියාගන්න නිවන තියෙන්නේ එතනම තමයි. අපේ අපේ අපි අපිට යමක් ප්‍රකට වෙලා අපේ මනස යම් තැනක් අල්ලනවා නම් එතනම තමයි කෙලස් ගොඩ තියෙන්නේ නිවන තියෙන්නේ එතනම තමයි වෙන තැනක නෙමෙයි ඒක මග ඇරලා ගිහිල්ලා නෙමෙයි එතන ඇත්ත දැකීමෙන් විතරයි නිවන කියන එක හම්බ වෙන්නේ මේ නිසා සාමාන්‍යයෙන් විපස්සනා ලෝකයේ ගුරුවරු යෝගාවචරයාට උපදෙස් දෙනවා පරයන්කයට යන්න කලින් මම මේ පරයන්කේදී අහවල් රූප ටික බලනවා අහවල් නාම ටික බලනවා අහවල් දේ බලනවා අහවල් දේ කරනවා කියලා මුලින් plan කරගෙන සැලසුම් කරගෙන නෙමෙයි පරයන්කයට යන්නේ සක්මනට යන්නේ මොකද එන එන දේත් එක්ක තමයි අපි සිහිය තියන්නේ අපිට එම් බෙදාගෙන යන්න බෑ මේ පරයන්කේදී මම රූපම බලනවා මම හුස්මම බලනවා මං ශබ්දම බලනවා මං වේදනාවම බලනවා මම නාම ධර්මම බලනවා කියලා එහෙම එකක් නෑ. ඒක ආත්ම දෘෂ්ටියේ උප්පරිම තැන. එහෙම යන්න බෑ. මොකද මොකක් වෙනවද කියන්නේ අපි දන්නේ නෑ. ගියාට පස්සේ එන එන දේත් එක තමයි මනස පවත්වන්න තියෙන්නේ. අපිට අර එහෙම බෙදාගෙන යන්න බෑ. එන එන එකට සතිය තියන්න තමයි අපි විපස්සනාවේදී යන්නේ. ඉතින් ගුරුවරු ඒ උපදේශ යෝගාවචරයන් ලබා දෙනවා. මේ මුලින් සැලසුම් හදාගෙන නෙමෙයි. මුකුත් දන්නේ වගේ කවදාවත් භාවනා කරේ නෑ වගේ හැම දවසකම හැම පරයන්කයකටම සක්මනකටම ආදුනිකයෙක් වගේ එළඹෙන්න කියලා තමයි උපදෙස් දෙන්නේ. මොකද එතකොට ලේසි කලින් දාගත්තු රාමු නෑ තීන්දු තීරණ නෑ එන එන දේත් එක්ක අලුත් අලුත් විදිහකට හැම චිත්තක්ෂණයකම අලුතෙන් අපි ඒකට සතිමත්ව මුණ දෙනවා ඉතින් අපි මූල කර්මස්ථානයක් ඉස්සරහින් තියාගෙන යද්දි යමක් අපිට ප්‍රකට වෙලා දැනෙනවා නම් අපි එතනින් තමයි පටන් ගන්නේ. අපි සාමාන්‍යයෙන් කියන්නේ පරයන්ගයට ගියාම ප්‍රකට අරමුණෙන් පටන් ගන්න. ඉතින් ඊට පස්සේ අපි ප්‍රකට අරමුණක් විදියට හුස්ම හරි පිම්බීම හැකිලිම හරි එක ගියාට පස්සේ යම් කිසි දෙයක් ප්‍රකට වෙනවා නම් අපි ඒකට සිහිය තියනවා. ඒකේ ඇති හැටිය දකිනවා සති සම්පජඤ්ඤය හරහා. ඉතින් ඒ අරමුණ ගෙවිලා ගියා නම් අපි කරන්නේ ආයෙත් මූල කර්මස්ථානයට එන එක. ඉතින් සමහර වෙලාවට මේ විදිහට යම්කිසි දෙයක් අපිට ප්‍රකට වෙලා පේන්නේ ප්‍රකට වෙලා දැනෙන්නේ ඒක යටින් කර්මයක් වැඩ කරනවා වෙන්නත් පුළුවන්. අපේ රුචි අරුචිකම් අනුව වෙන්නත් පුළුවන්. අපි තෝරගත්තු දේවල් අනුව වෙන්නත් පුළුවන්. ওই වගේ ගොඩක් හේතු තියෙන්න පුළුවන්. ඒ මොකක් වුණත් අපි ඒකත් එක්ක හැප්පෙන්නේ නැතුව අපි ඒකට ගැටෙන්නේ නැතුව ඒක අයින් කරන්න යන්නේ නැතුව අපි කරන්නේ ඒකට සිහිය තියන එක විතරයි. ඒ හරහා තමයි ඒ සතිය හරහා තමයි අපි ඒකේ ස්වභාවය බලන්න යන්නේ. ඒකේ යථාර්ථය බලන්න යන්නේ. දුක කියන යථාර්ථය බලන්න යන්නේ. මෙතන දුකක් කියලා එකක් තියෙනවා. දැන් මේ චතුරාර්ය සත්‍ය සම්බන්ධයෙන් කතා කරන කොටසනේ මේ මාර්ග සත්‍යයට අදාළව මේ සම්මාදිට්ඨිය අපි කතා කරන්නේ. ඉතින් අපි දුක්ඛේ ඥානය කියන එකක් දැනගන්න ඕනේ. චතුරාර්ය සත්‍යයේ දුක්ඛේ ඥාන කියන්නේ දුකක් තියෙනවා කියන එක. ඉතින් මේ විදිහට අපි අරමුණකට සතිය තියද්දී මේ දුක ගැන දුකේ යථාර්ථය දුකක් කියන්නේ මොකක්ද කියන එක දුක සම්බන්ධ ඥාණය දුක සම්බන්ධ සම්මාදිට්ඨිය කියන එක අපිට පහළ වෙන්නේ ඒ එන එන අරමුණට එතන එතන සතිය තියුවොත් තමයි. අපි මෙතනදී දුකක් හොයාගෙන යන්නේ නැහැ. අපිට දුක හොයාගෙන යන්නේ නැහැ. අඩුවක් නැතුවම ඇති තරම් දුක අපි අපිව හොයාගෙන එනවා. මෙතනදී අපි කරන්නේ අපිව හොයාගෙන ආපු දුක දිහා අපි සති සම්පජඤ්ඤය සහිතව බලනවා. ස්වභාවිකව එන දේ දිහා අපි බලනවා. ඒ ඒකට තමයි අපි සති සතිය තියන්නේ. ඉතින් මේ ස්වභාවිකව අපේ ජීවිතේට හට ගන්න දේවල් වලට අපි වග වෙන්න ඕනි නෑ. මොකද ඒක දැනටමත් ඇවිල්ලා ඉවරයිනේ. ඒක අපිට තියෙන සතියට දාන්න විතරයි. අපිට ඒක ගැන අමුතුවෙන් ප්‍රශ්න අහලා වැඩක් නෑ. රණ්ඩු කරලා වැඩක් නෑ. මොකද දැන් ඒක ඇවිල්ලා ඉවරයි. එතකොට අපිට කරන්න තියෙන්නේ ඒකට සතියට සතියට යට කරන්න විතරයි තියෙන්නේ. ඒක ඒකට සතිය තියන්න විතරයි තියෙන්නේ. අපිට ඒකේ යථාර්ථය ඇත්ත මොකක්ද කියලා දකින්න. ඉතින් අපිට එන සෑම අරමුණක්ම එන්නේ යම්කිසි පණිවිඩයක් හංගගෙන. ඒ කියන්නේ මේ දුක්ඛේ ඥානය, සමුදය ඥානය, නිරෝධ ඥානය, මාර්ග ඥාන කියන මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න පණිවිඩයක් හංගන් තමයි එන්නේ හැම අරමුණක්ම. එක්කෝ ඒකේ හරහා අපිට දුක්ඛ ඥානය කියන එක වටහා ගන්න එනවා වෙන්න පුළුවන්. ඉතින් ඒ මොහොමොන ඥානය උනත් වැටහෙන්න නම් එන්න නම් අපි ඉස්සෙල්ලා මේකට සතිය තියන්න ඕනේ. අරමුණගේ අතා ස්වභාවය අපිට පේන්න ඕනේ. පේන නම් අපි ඒකට සිහිය තියන්න. ඉතින් රූපයක් හරහා හරි, හිත හරහා හරි, වේදනාවක් හරහා හරි මොකක් හරි මේ ඒ හරහා සම්මාදිට්ඨිය පහළ වෙන්න තමයි මේ පාර කැපිලා තියෙන්නේ. නිවර්දි දැක්ම. මොකද්ද මේ නිවර්දි දැක්ම කියන එක? ඒ කියන්නේ මේ අරමුණක මේක තමයි යථා ස්වභාවය. නිවන කියන එක ඔය ඕනම තැනක තියෙන්න පුළුවන්. ඇසට පෙනෙන රූපයක් තුල, කනට ඇහෙන ශබ්දයක් තුල, නාසයට දැනෙන ගඳ සුවඳක් දිවට දැනෙන රසයක් කයට දැනෙන ස්පර්ශයක් හිතට දැනෙන සිතුවිල්ලක් මේ ඕන එකක් අසෙම නිවන හැංගිලා තියෙන්න පුළුවන් අපි සිහිය තියලා සම්පජාඤ්ඤය හරහා ඒකේ ඇත්ත දැකපු තැන අපිට ඔය අවබෝධ ටික එන්න පුළුවන්. ඉතින් කොතන තියනවද කියන්න අපි දන්නේ නැහැ. ඉතින් සාමාන්‍ය බෞද්ධයා සාමාන්‍ය මිනිස්සු හිතාගෙන ඉන්නේ මේ දුක්ඛේ ඥානය කියලා කියන්නේ දුක නැති කරන්න හදන එකක් කියලා. දුක නැති ලෝකයක් කියලා. දුක නැති ලෝකයක අපි කොහොමද දුක ගැන ඥානයක් උපදවාගන්නේ? එහෙම එකක් නෙමෙයි භාගතුන් අය දේශනා කරලා තියෙන්නේ. මේ දුක නැති කරන්න හදන එකක් නෙමෙයි. ඔහු දුකට hina වෙනවා. ඒ කියන්නේ දුක හරහා දුකේ ස්වභාවය තේරුම් ගන්නවා. දුකේ යථා ස්වභාවය තේරුම් ගන්නවා. ඉතින් යමක යථා ස්වභාවය තේරුම් ගන්න නම් යමක් එළඹෙන්න ඕනේ, පැමිණෙන්න ඕනේ. ඒකට මූණට මූණ දාන්න ඕනේ. ඉතින් ඒ විදිහට මේ මට්ටමේ ඉන්න යෝගාවචරයා මේ පුංචි පුංචි දුක්වල ඉඳලා ලොකු ලොකු දුක්වලට එයා පුරුදු වෙනවා. ඒ හැම එකක් හරහම එයාගේ මනසේ දුක්ඛේ ඥානය කියන එක ටික ටික වැඩෙනවා. ඒක තමයි සම්මාදිට්ඨිය කියලා කියන්නේ. ඒ හරහා තමයි සම්මාදිට්ඨිය වැඩෙන්නේ. ඉතින් සරියුත් ස්වාමීන් වහන්සේ පටිසම්භිදා මග්ගපාළී දේශනා කරලා තියෙනවා කියලා මම අහලා තියෙනවා ලඝු සාංශක දේශනාවල මේ දුක අපිට ආකාර හතරකින් වැටහෙන්න ගන්නවා මේ මේකට සතිය තියුවාම මේ ආකාර හතරෙන් වැටහෙන එක තමයි දුක්ඛේ ඥානය කියලා කියන්නේ. ඒ තමයි පීලනට්ටෝ, සංකතට්ටෝ, සන්තාපට්ටෝ, විපරිණාමට්ටෝ කියලා. ඉතින් පීලන කියන්නේ සතිය තියෙන තියෙන හැම අරමුණකම පෙළෙන ස්වභාවයක් තියෙනවා කියලා මේ යෝගාවචරයට අහු වෙනවා. ඒක දැනෙනවා. ආස්වාසය අරමුණක වුණත් ප්‍රස්වාස අරමුණක වුණත් හිස් තැනක තිබුණත් ශබ්දයක තිබුණත් මේ හැම තැනකම තියෙන පෙළෙන ස්වභාවයට පේනවා. ඒ තරමට සති සම්පජඤ්ඤ දෙක මේ වට්ටමේ දියුණුයි. ඉතින් සාමාන්‍යයෙන් අපි යෝගාචරයක් මුල් කාලේදී සිතුවිලි වැඩි වුණාම භාවනාව වැරදිලා කියලා හිතනවා. හුස්ම පේනවා නම් හුස්ම විතරක් පේනවා නම් හොඳයි කියලා හිතනවා. ඒක තමයි හොඳම භාවනාව කියලා හිතනවා. සිතුවිලි දින එක නරක වෙලා කියලා හිතනවා. නමුත් ධම්මානුපස්සනා කොටසට යෝගාචරය ආවහම යෝගාචරයට මේ ඔක්කොම එකයි. මේකේ එකක් එකකවත් හොඳක් හෝ නරකක් කියලා දෙයක් නෑ මේ ඔක්කොම එකයි හැම එකකම තියෙන්නේ පෙළෙන ස්වභාවයක් ඒ හරහා එයාට දුකක් කියලා එකක් තියෙනවා. දුක කියන්නේ මෙහෙම එකක්. ඒ හරහා තමයි මේ දුක්ඛේ ඥානය සම්මාදිට්ඨිය කියන එක වැටහෙන්න ගන්නෙ. ඉතින් හැම හැම අරමුණකම ඉඳලා හැම චිත්තක්ෂණයකම හට ගන්න හැම අරමුණකම ඉඳලා ඊළඟ අරමුණට මේ ස්වභාවය ගලාගෙන යනවා. ඒක අපි දකින එකක් තමයි මේ කරන්නේ. අපි කවදාවත් මේ මෙහෙම අරමුණෙන් අරමුණට චිත්තක්ෂණෙන් චිත්තක්ෂණයට මෙහෙම දුකක් ගලාගෙන ගියාට පෙළෙන ස්වභාවයක් ගලාගෙන ගියාට මේක ලෝකේ තියෙන පරම සත්‍යයක් කියලා අපි කවදාවත් දකින්න උත්සාහ කරේ නැහැ. අපි හිතන් හිටියේ මේ කාගේ හරි වැරද්දක්. මට මේ පෙළෙන ස්වභාවය ඇවිල්ලා තියෙන්නේ අහවලාගේ වැරද්දක්. අහවලාගේ වැරද්දක් නැත්තම් මයි කරුමේ කරුමේ කරුමේ අපි හිතුවේ එහෙමයි. ඒ නිසා අපි හැම වෙලේම උත්සාහ කරේ මේක නැති කරන්න. අපි දඟලන. නමුත් මේ මට්ටමට සති සම්පජඤ්ඤ දෙක වැඩුණු යෝගාවචරයාගේ හැම චිත්තක්ෂණයකම මේක දෝරේ ගලනවා කියලා පේනවා. මේක ලෝකේ පරම සත්‍යයක් කියලා තේරෙනවා. ඒක තමයි සම්මා දිට්ඨිය කියලා කියන්නේ. පෙළෙන ස්වභාවය. ඊළඟට සංකතට්ටෝ මේ හැම එකක්ම මේ එකකින් හට ගන්න දෙයක් නෙමෙයි. එකක තියෙන දෙයක්ුත් නෙමෙයි. හේතු ගොඩකින් හට අරගෙන හැම දෙයක් පුරාම පැතිරලා තියෙන දෙයක්. ඒ හේතු සම්බන්ධතාවය බුදු කෙනෙකුට විතරයි 100% දකින්න පුළුවන්. අපිට ඒ ඒ කෙනාගේ ප්‍රඥා මට්ටමට අනුව යම් යම් මට්ටමින් දකින්න පුළුවන් මේ හේතුඵල සම්බන්ධය. අපි අපි මොන විදිහට විග්‍රහ කරත් කිසිම කෙනෙක් මේ හේතුඵල සම්බන්ධය කාටවත්ම බෑ 100ට 100ක් සම්පූර්ණයෙන් විග්‍රහ කරන්න. ඒක කරන්න පුළුවන් බුදු කෙනෙකුන්ට විතරමයි. ඒ ඒ කෙනාගේ ප්‍රඥා මට්ටමේ අනුව සුළු සුළුවෙන් ඒක විග්‍රහ කරන්න පුළුවන් එච්චරයි. ඉතින් මේක වැටහෙන්න ගන්නවා යෝගාවචරයාට එයාගේ ප්‍රඥා මට්ටමින් මේ එකක්වත් තනි ඒකකයකින් හැදිච්ච දෙයක් නෙමෙයි. හේතු රාශියක සම්පාදනයකින් ඇවිල්ලා තියෙන්නේ හේතු සහිතයි මේක දැනගන්න එකත් සම්මාදිට්ඨිය ඥානයක් ඊට පස්සේ සන්තාප නට්ටෝ කියන්නේ දැවෙන තැවෙන ස්වභාවයක් තියෙනවා හැම ආරම්මණයකම හැම චිත්තක්ෂණයකම ඒක සාමාන්‍යයෙන් යෝගාවචරයා මුල් කාලෙදී කායානුපස්සනා කොටස්වලදී මේ තවන දවන ගතිය නිසා තමයි ඒකට බය නිසා තමයි හැමදේම වෙනස් කරන්න හදන්නේ. ඒ නිසා එක අරමුණකින් තව අරමුණකට පණින්නේ. ඒ නිසායි අපි ඉරියව් මාරු කරන්නේ. ඒ නිසායි අපි සැප හොයන්නේ. ඒ නිසායි අපි චරුචරු ගන්න මේ දවන තවන ගතියට බයයි. ඒක නමුත් අපිට කරන්න තියෙන්නේ ඥානය කියන එක පහළ කර ගන්න නම් සම්මාදිට්ඨිය කියන එක උපදව ගන්න නම් මේ එන එන හැම ආරම්මණයකටම මේ ඒ ආරම්මණයක් තුල අපි දකින දෙයට සාදර වෙන එක විතරයි. දවන තවන ගතියට සාදර වෙන එක විතරයි. ඒකට අපි ඒකට විරුද්ධ වෙන්න ගියොත් ඒ දවන තවන ගතියට අපි හැප්පෙන්න ගියොත් තව තවත් දැවිල්ල තැවිල්ල වැඩි. පෙළෙන ස්වභාවයට අපි තවත් පෙළෙන්න ගියොත් ඒ පෙළෙන ස්වභාවය තව වැඩි වෙනවා විතරයි. ඒක නෙමෙයි ආර්ය සත්‍ය අවබෝධ වෙන පාර. ඒක අනාර්ය පාර. ආර්ය සත්‍ය අවබෝධ වෙන පාර තමයි පෙළෙන, දැවෙන, තැවෙන තැන්වලදී ඒකට පෙළෙන්නේ නැතුව, දැවෙන්නේ, තැවෙන්නේ නැතුව ඒකට සාදර වෙන එක. ඒ හරහා තමයි ආර්ය සත්‍යෙට දොර ඇරෙන්නේ. සම්මා දිට්ඨියට දොර ඇරෙන්නේ. දුක්ඛේ ඥානය කියන එක අපිට වැටහෙන්නේ. එනිසා විපරිණාමට්ට කියලා කියන්නේ මේ අරමුණෙන් අරමුණට මේක මොහොතින් මොහොත වෙනස් වෙනවා. එක චිත්තක්ෂණයක් කිසි දවසක මේ ලෝකේ එක සමාන චිත්තක්ෂණ දෙකක් අපිට හොයන්න හම්බ වෙන්නේ නැහැ. එක සමාන අරමුණු දෙයක් අපිට හොයන්න හම්බ හම්බ වෙන්නේ නැහැ. ඒක මොහොතින් මොහොත විපරිණාමයට පත් වෙනවා වෙනස් වෙනවා පෙරලෙනවා. ඉතින් එහෙම ලෝකයක තමයි අපි මේ ස්ථීර කරගන්න තහවුරු කරගන්න හදන්නේ. මං ආදරය කරපු කෙනා මට ස්ථීරව ආදරය කරන්න ඕනේ. හැමදාම මට ආදරය කරන්න ඕනේ. මට සතුටින් ඉන්න පුළුවන් වෙනවනේ. මේ මේ ඇත්ත නොදකපු නිසා. අපිට මේක වෙන්නේ. මේක දැක්කනම් අපි ආදරය කරයි. අපි ආදරය කරනවා. හැබැයි අර විදිහට බලාපොරොත්තු වෙන්නේ නැහැ. දන්නවා මේ ආදරේ ඉල්ලන මමත් වෙනස් වෙන චරිතයක්. ආදරේ බලාපොරොත්තු වෙන චරිතයත් එහෙමයි. ඉතින් අපි කොහොමද ස්ථීර දෙයක් ඉල්ලන්නේ? ඉතින් මේ අතාර්ථය නොදකින නිසාම තමයි මිනිස්සු දුකෙන් පීඩා විඳින්නේ සසර ගමනකට කෙක්ක වැටෙන්නේ. ඉතින් මේ විදිහට සති සම්පජඤ්ඤ හරහා මේ ධම්මානුපස්සනා කොටසට ආපු යෝගාවචරයට හැම චිත්තක්ෂණයකම හැම අරමුණකම මුල මැද අග හරහා එයාට දුක්ඛ සත්‍ය පේනවා. මුල මැද අග හරහා හැම අරමුණකම මුල මැද අග හරහා එයාට දුක්ඛේ ඥානය වැටහෙනවා. ඕක තමයි සම්මාදිට්ඨිය කියලා කියන්නේ. ඉතින් දේශනාවක ටිකක් දිග වුණා. ඉතින් අපි ඊළඟ දේශනාවෙන් නැවත මුණ ගැහෙමු. මේ සම්මාදිට්ඨි කොටස තමයි මාර්ග මාර්ගාංගවල සම්මාදිට්ඨි කොටස තමයි අපි අද විස්තර කරේ. තෙරුවන් සරණයි.